අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් වැඩමුළුවක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. يعني 115 වෙනි වැඩමුළුව ඇත්තට මේක ඊයේ හවස අපි ඒ හඳුන්වාදී මේ වැඩපිළිවෙල ඒ වගේම විවස්ථා ටික ඒ වගේම කමඨහන් උපදේශ ඊයේ හවස වෙනකොට සම්පාදනය වුණා. අද උදේ ඒ සීල් සමාදන් කිරීමත් එක්ක නිස්සාරණයෙන් කෙරෙන උපස්ථාන තුල කෙරෙලා තියෙනවා. කමඨහන් තොරතුරු ලබා දීමත් ව්‍යවස්ථා මේ වැඩමුළුවේ ව්‍යවස්ථාව සිහිපත් කරලා දෙන එකත් සීල් සමාදන් කිරීම. ඉතින් අපි දැන් මේ රැස්තුනාට පස්සේ ඒ තුන සම්බන්ධයෙන් කාටරි ප්‍රශ්න තියෙනවනම් මේ දීපු කමඨහන් අඳුනාදීම් පිළිබඳ ප්‍රශ්නයක් සීල් පිළිබඳව තමන් රකින්න සීලය පිළිබඳ ප්‍රශ්නයක් යන්ත මේ වැඩමුළුවට අදාළ විවස්ථා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මේ අවස්ථාවක් කරගන්නවා ධර්ම සාකච්ඡාව මාර්ගයෙන් කාටත් දැන ගැනීම සඳහා අපි ප්‍රශ්න විසඳ ගැනීමට නිසා කාට හරි තියෙනවනම් කරුණාකර ඉදිරිපත් කරන්න. ඊට අමතරව හතරවෙනි සේවාවක් විදියට තමන් කරන භාවනාවේ ප්‍රගති වාර්තාවක් එහෙම නැත්නම් ඒ සම්බන්ධව තියෙන කමඨහන් සුද්ධ කිරීමක් වාර්තාවක් මේ වෙලාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට අදාළ භාවනාමය ධර්මමය ප්‍රශ්න තියෙනවා අපිටත් ඉඳ තියෙන විදිහට ඒකටත් අපිට ඉඳ දෙන්න පුළුවන් ඒ ටික තමයි කරන්නේ ඒ නිසා අපි වැඩමුළු සංවිධානයෙන් ඉල්ලා හිටිනවා තියෙන ප්‍රශ්න ඔක්කොම ටික කියවන්න කියවලා අර සීල් සම්බන්ධ ප්‍රශ්න හඳුනා දී පිළින ප්‍රශ්න කමටහන් මූලික කමටහන් උපදේශ පිළිබඳ ප්‍රශ්න තියෙනවා ඒක ඉදිරිපත් කරන්න. ඒ වගේම තම තමන්ගේ භාවනාවට අදාළ ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ජීවිතයට තමන්ගේ අදාළ අපිට හොඳයි කියලා හිතන ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න. අනිකොත් අදාළ නැති ප්‍රශ්න ඉදිරිපත් නොකර ඒ ඉදිරිපත් කරපු අය ගෙන්නගෙන ඒ කටියට කියලා දෙන්න. මේවා අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරන්නේ. අපි සාකච්ඡා කරන්නේ පිළිසෙට වේලාවට තනට ගැලපෙන ප්‍රශ්න විතරයි. ආයේ නිසා වැඩමුණු සංවිධානයේට අපි මේ වෙනකොට උපදෙස් දීලා තියෙනවා. ප්‍රශ්න හැම එකම කියවලා සාකච්ඡාට ගැළපෙන ප්‍රශ්න 20ක් ඉදිරිපත් කරනවා. නොගැළපෙන ප්‍රශ්න නොගැළපෙන්නේ ඇයි කියලා සංවිධායක විසින් සභාවට මේ ඒ කෙනාට කියලා දෙනවා. විසි කරන්න එපා ප්‍රශ්නෙට ගරුකරනද කියලා දීලා කමඨාන් පිළිබඳ ප්‍රශ්න නම් ඒක සකස් කිරීමේ ලේඛනයට අවධානය යොමු කරනවා. යොමු කරපුවාම ඒගොල්ලෝ තව සද්දයක් යනකොට අනිත් අයගේ ප්‍රශ්නට අහුම්කම් දෙනකොට තීරුම් ගනි මේකයි වෙන්න ඕනේ කියලා. ඉතින් මේක අද ආරම්භක දවස් අවතෙන් මම මේ කරන හඳුන්වා දීමක් කාටත් මේ ප්‍රශ්න චාරිත වැඩපිළිවෙල නැත්නම් මේ ධර්ම සාකච්ඡා හුඟක් වැදගත් වෙනවා. තමන්ගේ ඉදිරි ගමනේදී එන එදිනෙදා ප්‍රශ්න මතු කරගන්න. ඒ නිසා අදාළ නැති ප්‍රශ්න සාමාන්‍ය ප්‍රශ්න මේකට දාන්න නැතුව ඒක වැඩමුළු සංවිධානයට බාර දෙන වැඩමුළු සංවිධානය හොඳයි කියලා හිතන ප්‍රශ්න විතරයි තබාගත කරන්නේ. ඉතින් අපි දැන් ඉල්ලා හිටමු මේ අපි මතක් කරගත්ත කාරණා යටතේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය වේ ආරම්භයේදී නාසය කෙලවරට ආස්වාසය සිසිල් කෙටි ලෙස ඇතුල් වුණොද පසුව ප්‍රස්වාසය උණුසුම් කෙටි හා වේගවත්ව පිට වී යනුද දැනිනි. දැනට මාස දෙක පමණ සිට ආස්වාසය ප්‍රස්වාසය නොදෙනී ගොස් ඇත. එසේ නැති වී යාමට පෙර විනාඩි 45ක් පමණ සතියෙන් ආස්වාස ප්‍රස්වාසය නිරීක්ෂණය කෙලිමි. දැනට මා කය දෙස සතියෙන් බලා සිටිමි. එවිට සිරුරේ නලියන බව වේදනාවක් රත්වීම් ආදිය නිරීක්ෂණය විය. එවැනි අවස්ථාවලදී සිත වේදනාවට යොමු වුවද නැවත තප්පර දෙකක් තුනක් පමණ කයට සිත යොමු කළ හැකිය. ගෞරවනීය ස්වාමීන් වහන්ස දැනට කය දෙස බලා සිටීමේදී උදරයේ චලනයන් පිළිබඳව අවධානය යොමු වේ. එසේ වුවද එය නොසලකා කය ගැන සතියෙන් බලා සිටිය හැකිය. මා කය දෙස බලා සිටීම දිගටම සිදු කළ යුතුයද? උදරයේ පිම්බීම හැකිලිම පිළිබඳව බලා සිටිය යුතුයද? කරුණාවෙන් පැහැදිලි කර දෙනමින් සේක්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. විස්තර ඉදිරිපත් කරලා තියෙන හොඳයි. ඒක තමයි එතන වටිනවයි කියලා අපි ඒක සාකච්ඡා කරන එක. නමුත් මේ දීපේකනා කැමැති නම් මට තියෙනවා මෙහෙම පිරිසුදු කර ගැනීමක් කරන්න. ගොරෝසු වශයෙන් පේන මේ ආස්වාද ප්‍රසවාසයේ ඊටසේ සියුම් වෙච්ච ආස්වාද ප්‍රසවාසයේ ඊට පස්සේ මේ පේන කා ශරීරයේ සාමාන්‍ය කම්පන චංචල සහ පිම්බීම හැකිලිම් මේවා එකිනෙකක් එකිනෙකෙන් සම්පූර්ණ හාත්පසින් වෙනස්ද සිද්ධ වෙන්නේ ඔක්කොම එක පොදියටද සිද්ධ වෙන්නේ බලන බලන වෙලාවට වෙන් වෙන් වශයෙන් පෙන්වන්නට හැම වෙලාවෙම මේ හතරම සිද්ධ වෙනවා. පේන්නේ එකවරකට එකයිද එහෙම නැත්නම් මේවා එකකට පස්සේ එකක් නාඩගමක ජවනිකා වගේ ඉඳ පේන්නේ කියන එක පොඩ්ඩක් මට උත්තර දෙනවනම් මට ලේසි කමටහන් සුද්ධ කරලා දෙන්න. කැමැති දේ ප්‍රශ්න දීපේකන පොඩ්ඩක් මයික් එක යවන්න ඕනේ තේන්න. මගේ ප්‍රශ්නේ මේකේ ජවනිකා හතරක් විස්තර වෙනවා මුලින්ම ආශ්වාස ප්‍රශ්වාසයේ එකක් විස්තර කරනවා ඊට පස්සේ විනාඩි 45ක් විතරට ගිවිලා ගියයි කියලා විස්තර කරනවා ඊට පස්සේ ශරීරයේ චලන වගේක් කම්පන චංචල දැනෙනවා කියලා තියෙනවා ඊට පස්සේ පිම්බි මහැකිලි. ඒකට මගේ ප්‍රශ්නේ දී ඇති හැම වෙලාවක මේ හතරම සිද්ධ වෙනවද? එතන එකකට පස්සේ එකක් නාඩගමක ජවනිකා වගේම පේනවා කියලාද හිතේ? ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සතිය සත් මාස දෙකක විතර වගේ ඉඳලා මට දැනෙන්නෙම නැහැ කොහොමඩවත්ම මේ අර ඇඟේ නලියන තත්වයන් අර කොන්ද හිර වෙනවා මස් පිඩු තද වෙනවා වගේ අර යටිපතුල් වලින් රස්නේ පිට වෙනවා ඒ වගේ මට දැනෙනවා මේ එක එකවරට වගේ දැනෙන්නේ කියන්නේ මේ මස් පිඩු තද වෙන එක ගින්දර වගේ පිට වෙලා යන එක දෙකම දැනෙනවා ඒ වුණාට මම අර වැඩිපුරම අපහසු දේ ගැන තමයි අවධානය යොමු වෙන්නේ එකපාරටම ඒකට වෙන අපහසු දෙය කියලා කියන්නේ පස්සේ විස්තර කරන හදන පිම්බීම හැකිලිමද නැත්නම් ශරීරයේ තැන් තැන් වල පේන විවිධ වේදනාද දැනට තියෙන සමින්හන්සේ පිම්බීම හැකිලිම ඔව් ඒ දෙකෙන් ඒකට ශරීරයේ සාමාන්‍ය දැනෙන මේ කම්පන චංචල තදවීම තෙරපීම් සහ ඉම්බීම හැකිලිම් දෙක දෙපාරකට සිද්ධ වෙන දේවල්ද එකතරේ ඔක්කොම කලවම් වෙලා වගේද වෙන්නේ. දෙපාරකට සිද්ධ වෙනවා. ඒ කියන්නේ පිම්බීම හැකිලිම සිද්ධ වෙනවාදී කයව දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. කයව දැනනවාදී පිම්බීම හැකිලිම දැනෙන්නේ නැහැ. පිම්බීම හැකිලිම තමයි දැන් දැනෙන්නේ. දැන් අර වේදනාවල් හුඟක් අඩුයි. ඒ කියන්නේ දැනෙන්නේ මගේ ප්‍රශ්නේ තාම වළංගුයි. ඒ පිම්බීම හැකිලිම දැනෙද්දි කාය වේදනා දැනෙනවද? නැත්තම් කාය වේදනා දැනෙද්දි පිම්බීම හැකිලිමක් තියෙනවා බලන්නේ එකක් වුණාට පොදියම පේන්න තියෙනවා. පොදිය පේන්න තියෙනවා. එතකොට මේ පොදියම පේන්න තියෙන එක Tamange භාවනාවේ එකක් එකක් පස්සේ එකක් එකක් පේන එක සහ මේ පොදියම එක මල්ලේ එක ගොජේට පේන එකෙන් කොයි එකද වඩා Taman සතිය වඩා දක්ෂයි කියලා හිතා. හොඳට සතිය තියෙනකොට පොදිය පේන එකද පේන්නේ නැත්නම් එකට පස්සේ එකක් පේන එකද පේන්නේ. මට හිතෙන්නේ ඔක්කොම එකට පේන. ඔව් එතකොට ඒකට තියෙන එකේ දැන් පටන් ගන්නට ආනපනේ වැටෙන්නේ නැහනේ. එතකොට මේ ශරීරයේ තියෙන ඉන්න බාට ගොඩක් ලකුණු පෙන්නනෝනේ මේක. ඒ අතරමැද ඕනේ නම් රිද්මයානුකූලව පිම්බි බහැකිලිමත් පේනවා. එතකොට මේ දෙකෙන් පිම්බි බහැකිලිම කියලා කියන්නේ වඩා හිත ගන්න නැත්නම් වඩා ගුරුසු දෙන්නේ. ඒ අතරමැද ශරීරයේ තියෙන බවත් පණ තියෙන බවත් ශරීරේ කම්පන චංචලත් පේනවා. මේ සමස්තේම පේනවා නම් ඒ කියන්නේ යෝගාවචරයා කය පිළිබඳව නැත්නම් රූපේ පිළිබඳව උන්ත අවධියකට ඇවිල්ලා තියෙනවා. තෝරන්න ගියොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. මේ පොඩි ඔක්කොටම කියනවා සන්තතිය කියලා. එහෙම නැත්නම් ගොජේ. ඒක ඕනේ නම් ආසත් ප්‍රසවාසය පෙනී. දැන් නම් පේන්නේ නැතුව ඇති. ඒනට පිම්බීම හැකිලිම පෙනී. උලන් වදිනවත් දැනේ. බර හැල්ලු ගතියක් දැනේ. ඉත පුපුරු ගන්නවත් දැනේ. රස් වෙනවා, සීතල වෙනවා ඔක්කොම දැනෙනවා. මෙන්න මේක දිහා මේ පොළු කුළු පොදීම දිහා බලාගෙන ඉන්නා තාකල් යෝගාවචරයට හොඳටම සාතික වෙන්න පුළුවන් සතිය තියෙනවා කිය. සතිය තියෙනවා කියලා සාතික වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක නිසා දන්නවම මැරිලා නැහැ කියලා. මේක පේන නිසා මම දන්නවා මට නිින්ද කියලා නැහැ කියලා. මේක පේන නිසා මම දන්නවා මම අසතිය නෙවෙයි කියලා. නිසා මේක කරදරයක් නෙවෙයි සතිය තියෙන බාට ලක්ෂණයක් නිමිත්තක් අරුණක් වෙනවා. එතකොට මේ තියෙන ඉඳගත්tාම පේන මේ ගොජේ එහෙම නැත්නම් මේ සංතතිය සක්මනීදි වෙන ආකාරයක් හිටගෙන ඉනකොට වෙන ආකාරයක් නිින්දිදි වෙන ආකාරයක් නැත්නම් හතර ඉරියව්වෙම මේකේ සමාන ගතියක්ද තියෙන්නේ. සක්මනේදී සමානයි. ඒ කියන්නේ ස්වාමිනහස ඇවිදිද්දි එහෙම වුණත් මට දැනෙනවා ඔළුව තද වෙනවා මේ කොන්ද මස් පිඩු හිර වෙනවා. එහෙම අපෙම්බීම හැකිලිම සක්මනේදී දැනෙනවා. නිදාගෙන ඉත්තේ එහෙමනම් ආයෙත් මත අපි යමු වෙතෙන්නේ. දැන් ඉඳගෙන ඉන්නකොට කරන්න ගිය විස්තරේ වගේම මේ ගොජේ මේ සම්තතිය සක්මනේදී දකින්න පුළුවන්. දකින්න පුළුවන් සර්. එතකොට අපි හිතගෙන ඉන්නවා කියලා තුන් බස කෙනකන් නැත්නම් පල්ලෙහා දාහන ගන්න කියලා පොලිමේ හිතගෙන ඉන්නවා. එතකොට සක්මනේදී වගේ පරියන්කේදී වගේ මේ ජීවත් වෙන බවට තියෙන මේ සම්දර්ශනේ බලින්න පුළුවන් දකින්න පුළුවන්. හුඟක් වෙලාවට පුළුවන් බස් එකේදී එහෙම අර මට හිතුණොත් එහෙම කරන්න ඕනේ කියලා මට එකපාරටම කරගන්න පුළුවන්. නිදා ගනිද්දි නම් මම එහෙම නැහැ. දැන් තියෙන පරිශ්‍රණය තමයි පරියන්කේදී බලන්න වරින් වර පිම්බීම හැකිලිම කියන රිද්මයානුකූල දේවල් පෙන්වනවා. ඒ අතරමැද ඉන්න බවට මේ ගොඩාක් ගොජයක් පෙන්වනවා. මේ දෙක විත්තුසිතුවමක රෙද්දයි චිත්‍රයයි වගේ. කැන්වස් එකයි චිත්‍රයයි වගේ. කැන්වස් එක වගේ තමයි ශරීරයේ නලියන ගතිය. ඒකෙන් චිත්‍ර ඇඳලා තියෙනවා, පිම්බීම ඇකිලිම ඇඳලා පෙන්නනවා. ආසර්පසස ඇඳලා පෙන්නනවා. ඒව ඇවිල්ලා යනවා. නමුත් හැම වෙලාවෙම පණ තියෙන බාට ලකුණක් තියෙනවා. ඊට පස්සේ බලන්න ඒකයි සක්මණේදී බලනකොට සක්මණ නිසින්ද යනකොට අර වාගේ Tamanට ඒ ශරීරයේ තියෙන බාට ලකුණුත් පේනවා, වම දකුණත් පේනවා. හිටගෙන ඉන්නකොට බලන්න ශරීරයේ තියෙන බාට ලකුණු තියෙනවා පාදම දෙකේ තද වෙලා තියෙනවා. නිදාගෙන ඉන්නකොට බලන්න ඉන්න බාට ලකුණු තියෙනවා. තමන් ඇඳේ වදින හරිය පේනවා. අන්නේ විදිහට මේ හතර ඉරියව්වේම මේ විදිහට කයක් තියෙනවා. යත යතවා කායෝ පනීතෝ හෝති තත තතනම් පජාන. යම් යම් ආකාරයකට කය තැම්පත් වෙලා තියෙන්නේ. ඒ ඒ ආකාරයට දැනගන්නවා කියලා. දැන් තියෙන දවසේ පැය 24ෙම තදබල නිින්ද නැති වෙලාවේ තිත්තං චරං නිසිද්නෝවා සයානෝවා යාවතස්ස විගති මිද්දෝ ඒතං සතින් අදිත්‍යය බ්‍රහ්මේතං විහාරං ඉදමහා හිටගෙන ඉන්නකොටත් චරං ඇවිදිනකොටත් නිසින්නෝවා ඉඳගෙන ඉන්නකොටත් සයනෝවා නිදාගෙන ඉන්නකොටත් යාවතත්ත විගත පිට්ටෝ තද බල නිින්ද හැම නැති හැම වෙලාවෙම සති අදිෂ්ඨාන කරන්න කියනවා මේකට හිත දාගෙන ඉන්න කියනවා එතකොට මේ ජීවිතේ බ්‍රහ්මයි කියලා කියනවා කිසිම දෙවන්නේක් නෑ යාළුවා ඉන්න හැම වෙලාවෙම බලන්නේ තමන් ඉන්නේ ඉරියව් විතරයි. එහෙම නැති වෙච්ච වෙලාවේ දැනගන්න දැන් හිත අතීතේ, දැන් අනාගතේ, නැත්නම් වෙන කෙනෙක් නැත්නම් වෙන තැනක. ඉතින්චා පරියන්කේදී මේක අල්ලගෙන දවසේ හැම ඉරියව්වෙදම මේ විදිහට සතිය පවත්වන්න පුළුවන් නම් අපිට ස්ත්‍රී වුණත් පුරුෂ වුණත්, ගෙදරක හිටියත් භාවනා මධ්‍යස්ථානක හිටියත්, කොයි ඉරියව්වේ හිටියත්, කොයි වෙලාවේ හිටියත් මේක සතිය පිහිටන බවට නිමිත්තක් කරනවා කියලා මේකට. ආරම්මණයක් කරගන්නවයි කියලා ඒ කෙනාට ආය වෙනම මැරලා කියලා බ්‍රහ්ම ලෝකේ යන්න ඕන කම නැහැ. මේ ජීවිතේට Brahmacharya ජීවිතයක් කියලා කියනවා. එහෙම නැත්නම් බ්‍රහ්මමේතං විහාරං ඉදමා මේ විහරණය බ්‍රහ්ම විහරණය. ඒ නිසා මේ ඔක්කොම ඉන්න තාලෙන් බලනද තිම්බි මහකලින් පෙන්වන්නත් එකයි ආනාපාන පෙන්වන්නත් එකයි වම දකුණ පෙන්වන්නත් එකයි මම ජීවත් වෙන බාට හැම වෙලාවෙම ශරීරයෙන් සංඥා නිකුත් වෙනවා. ඒක දන්නා කල් අපෙන් හිතෙන් කිසි කෙලෙසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක පන්නන හැම වෙලාවෙම කෙලෙස්. එනිසා පුළුවන් තරම් මේ කයම කයත් එක්කම කායගත සතියත් එක්කම ගත කරන්න ගත්තොත් ලස්සන කතාවකට මුල පිරෙනවා. ඔය ඔය මුල පුරලා තියෙන එකම සමාදන් වෙලා ගත කරන්න පුළුවන්. ඒ නිසා පටලවා ගන්න එපා මේ පෙන්නේ බිම්බිම හැකිලිමද කියලා මේ පෙන්නේ වම දකුණද කියලා මේ පෙන්නේ ආසස් ප්‍රසාසිත කියලා ඒ කොයි එක වෙනුනත් Taman කයේ ඉන්න බවට ලකුණක් තමයි ඒක. හොඳයි. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පරියංක භාවනාවේදී මා අරමුණු කෙලේ පිම්බීම හැකිලීමයි. පිම්බීම සාපේක්ෂව හැකිලීම සියුම්ව සිදු වෙනවා. පිම්බීම ඊට ගොරෝසුයි, කෙටි. ඒත් හැකිලීම දිගුයි. සියුම් වයි දැනෙන්නේ. සෑම හැකිලීමකට පසු තප්පර දෙකක් පමණ හැකිලීමත් පිම්බීමත් නොදැනී යනවා. ඉන් පසුවයි පිම්බීම දැනෙන්නේ. පිම්බීම වෙහසක් ලෙසත් හැකිලිම සුවදායක ලෙසත් දැනුණා. වරින් වර සිත වෙනත් අරමුණු වලටද යනවා. සමහර වේලාවට සිත වෙනත් අරමුණකට ගිය විගසමත් සමහර වේලාවට ටිකක් වෙලා ගිය පසු සිහිය පිහිටනවා. එවිට නැවත පිම්බීම හැකිලීමට ආහැකි. සක්මනේදී එක දිගට පියවර 10ක් පමණ සිහියෙන් දැනගෙන තැබිය හැකි. සමහර අවස්ථාවලත් වලදී ඊට අඩු පියවර ගන්නකදී සිත වෙනත් අරමුණු වලට ගියා. නමුත් ඒ බව දැන නැවත සක්මනට සිතගෙන ආය හැකි වුණා. සිතේ හැසිරීම නිසා පසුතැවීමක් ඇති වුණේ නැහැ. සක්මනේදී පියවර එසවීම සැහැල්ලුවටත් තැබීම තද බර ස්වභාවයකුණු දැනුණා. ඔබ වහන්සේට මේ ජීවිතයේදීන දුක් ගෙවන් කරන්නට හැකි වේවා. ත්වන් සරණයි. ඉස්සල්ලා අපි සාකච්ඡා කළා වගේ පරියන්ක හිටියත් සක්මනේ හිටියත් මේක හොඳට ඉස්පාසු වෙන්න දෙන්නේ. ආයාස කර හුස්ම ගන්න යන්නත් එපා, ආයාස කර පිම්බීම හැකිලිම කරන්න නැත්නම් එපා, සක්මනේ කෘත්‍රිම කරන්න එපා. ස්වභාවයේ සක්මන්ට වෙන්න අරින්න. ඊට පස්සේ කයේ හිත පිටලා තියෙනවනම් හොඳට කීයක ඉඳගෙන ඉනකොට මෙහෙමයි මට වැටහෙන්නේ. සක්මන් කරනකොට මෙහෙමයි වැටෙන්නේ. ওই දෙක වෙන් කළා කියන්න පුළුවන් නම් ඉතින් භාවනාව හරි. ඒ දෙකවත් වෙන් කරගන්න බැරුව මේ විස්තර හොයන්න ගියොත් එන්නේ තව තවත් පටලැවෙනවා. සෑ ඉඳගෙන ඉන්නකොට මම හිතගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි කියන්නේ එක්ක බිබ්බීම හැකිලිම නැත්තම් ආනාපාන පේන බොහෝම හොඳයි. සක්මන් කරනකොට බලන්න මම දැන් හුස්ම ගන්නවක නෙවෙයි බලන්නේ වම දකුණ. ඉඳගෙන නෙවෙයි මම ඉන්නේ හිතගෙන කියලා පුළුවන් තරම් අනායාසයෙන් සක්මන වෙනකොට බලලා කටයුතු කරන්න පුළුවන් නම් හිත පිට යනේව ගැන කතා කරන්න ගියොත් කෙලස් කියලා කියන්නේ. හිත පිට යනේව තිබිච්චා කතා කරන්න එපා. කොච්චරක් මේ විදිහට ඉරියව හිත පිහිටවන්න පුළුවන්ද වම දකුණ හිත පිහිටවන්න පුළුවන්ද ඉඳගෙන ඉන්නකොට කොච්චරක් තමන් ඉස්සරහින් තියාගත්ත ආස්වාස් ප්‍රසවාසයේ විස්තර බලන්න පුළුවන්ද කියලා විතරක් වාර්තා කරොත් කවදාකවත් වාර්තා කිරීමේ චෝදනාවක් එන්නේ නැහැ. ඒ විනෝඩ මේන සද්ද ගැනයි වේදනා ගැනයි හිතුරු ගැනයි කතන්දර ගොතන්න පටන් ගත්තොත් ඉතින් මොනම දිනුවක්වත් ලබන්න බෑ. කිසිම කෙනෙකුට ඒව නැති තත්වයක් නැහැ. ඒව ගැන කතා කරන එක තමයි මුස්පීන්තුව කියලා කියන්නේ. කාලකන්නිකම කියලා කියන්නේ. කැම්බිරිල්ල කියලා කියන්නේ. ඒක ගැන කතා නොකර එක හුස්මක් ගන්න පුළුවන් ඒක විස්තර ලියන්න. එක පියවරක් යන්න පුළුවන් ඒක විස්තර ලියන්න. කියලා ඒක වැඩි කරන්න බෑ. ඉතින් මේ වාර්තම අංග සම්පූර්ණ නමුත් අනවශ්‍ය දේවල් නැති නිසා සාකච්ඡාවට ගන්න වටිනවා. මේ විදිහට බලන්න පුළුවන් තරම් වැඩි වේලාවක් ඉන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව නම් ඒ ඉරියව්වේ නැත්තම් ආනාපානේ නැත්නම් ඇවිදින හිටියව එහෙම නැත්නම් මේ වම දකුණේ පැටි වෙලා තියානකොට ඉබේම භාවනාව අල්ලලා යනවා. ඒකට ආය කවුරක්වත් අත දඬුවට වල ගහලා දෙන්න ඕනේ පොඩ්ඩක් නැගිටපු ගමන් පොඩි එකා කැමති නැහැ දඬුවලට. ඌ තනියම ඇවිදින වගේ භාවනා යන්න පටන් ගන්නවා. ඒ වගේ හොඳට ඇඟට ස්පාසුවෙන් මේ පරියංග සක්මන දෙක කරන්න. එදිනෙදා වැඩවලදීත් කරන වැඩේ නැවතිල්ල කරන්න. කරන වැඩේ තමන්ගෙන් නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දීගෙන කරන්න. එතකොට තේරෙයි එතනදිත් ස්පාසුවක් වෙනවා. නැවතිල යනවා. එතකොට සක්මනක වගේ යම් ප්‍රමාණයකට ඇඟත් එක්ක යාලුකම් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා ওই ගත්ත ගැම්ම නොකඩවා දිගට පවත්වන එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේදී පට්ටලව ඉඳගෙන කය නිශ්චල වූ පසු ආනාපාන සතියට සිය යොම යොම සිටියේදී ස්වල්ප වේලාවකින් පාදවල දනහිස අධික වේදනාවක් පහළ වේ. එවිට කල යුත්තේම වේදනාව දිගින් දිගටම මෙනෙහි කිරීමද නැතොත් වේදනාව තිබියදීම උත්සාහයෙන් ආනාපාන සතියම මෙනෙහි කිරීමද තෙරුවන් සරණයි මේ දෙකම කරන්න යන්න එපා මේ වේදනාවෙන් ඉස්සෙල්ලා ආනාපානය කොහොමද වැටෙන්නේ කියලා බලන්න ඊට පස්සේ දැන් වේදනාවදීදී අතරින් පතරින් හරි ඔය වේදනාව කියන්නේ පිටියක් ඔය එකක් නෙවෙයි ඔක හොඳට හරහා පේනවා එහි දැල්සයිතයි එතකොට ආනාපානය කොහොමද වැටෙන්නේ කියලා දෙක බලන්න මේ මම නැවතත් කියනවා ඒ කිලිප එකනට දැනගෙන යන්න වේදනාව කොහොමදත් එනවා. එnde ඉස්සෙල්ලා ආනාපානෙ කොහොමද කියලා දකින්න වෙලාවේ හොඳට අලගිය මුලගේ විස්තර ටික බලන්න. ඒ විස්තරය කියන්නේ නැතුව වේදනාවේ කේන්දර බලන්න යන්න එපා. වේදනාවට පස්සේ පටන් ගන්නකොට වේදනාව වේදනාව අතරින් පතරින් කුලතරම් බලන්න වේදනාව මෙනෙහි නොකර හුස්ම දිහා හුස්ම කොහොමද දන්නවනේ. වේදනාවයි කියලා හුස්ම ගන්න අතර වෙන්නේ කොහොමද හුස්ම පේන්නේ කියලා එතකොට බලතැගේ වේදනාව තියෙනකොට හුස්ම කොහොමද වේදනාව නැතිකොට කොහොමද හුස්ම කියලා උනේ පොඩ්ඩ වෙනස දැක්ක ගමන් වේදනාව අමාරුන කකුල් දෙක හොල්ලන්න වේදනාව මෙනෙහි කරන කෝක හැබැයි ඒ වේදනාව බලවත් වෙන්නේ ඉස්සෙල්ලා වේදනාව ASCII වේදනාව අල්ලපනල්ලෙතිදී ආශ්‍රව ප්‍රසාසක විස්තර බලා ගන්න පුළුවන් නම් කමඨාන සුද්ධ වෙනවා එහෙම නැත්නම් මම දැන් මෙනේ කරන්නද වේදනාවද නැත්නම් මේ ඔස්සේ කොහොම හරි කරලා ආනපානේ බලන්නද කියන එක කාටවත් කියන්න බෑ. හැකිතාක් මූල කර්මස්ථානය බලන්න වේදනාව ASCII. වේදනාව විනිවිදලා ඊට පස්සේ වේදනාව ආවට පස්සේ තද බල විදියට ශරීරයෙන් අහන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට ටිකයි කකුල් දෙක දික් කරපන් ගලේ මේ ඊට කකුල් දෙක දික් කරලා ආයෙත් යන්න බෑ. මේ ආනපානෙට ඉතින් ඕක අපි ඔය ඉතිස්ලා ගොඩාක් කතාවල කියලා තියෙනවා. මේ වැඩ පුරුදු මතක් කරලා දෙමු. එනිසා එන වේදනාව ගැන එච්චර කලබල වෙන්න එපා. ඒ වේදනාව තියෙද්දිම, සද්ද තියෙද්දිම, හිතවිලි තියෙද්දිම අතරින් පතරින් ආනාපානය බැලීමේ දක්ෂකමත් ඒක කරදර නැති වෙලාවෙ වෙන ආනාපානත් එක්ක ගැළපෙILLයි තමයි අපි වார்த்தාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ස්වාමීන් වහන්සේ මා අද දින උදේ වරුවේ සක්මන් භාවනාව ආරම්භ කෙලෙමි. මුලින්ම මා වම දකුණ යයි මෙනෙහි කරමින් සක්මන් කෙලිමි. විනාඩි 15ක් පමණ ගිය විට ඔසවනවා, තබනවා යයි මෙනෙහි කරන්න පටන් ගත්ෙමි. එසේ පාදයේ ඔසවන විට වායෝ ගතිය තදින් දැනෙන්නටත් පාදයේ තබන විට රළු ගතියත් පාදයේ පොළවට තද කරන විට සීතල ගතියත් විටක උණුසුම් ගතියත් નિરાයාසයෙන්ම දැනෙන්නට විය. දිගින් දිගටම පාදයේ යටිපතුලට හිත යොමු කරමින් විටක දැනෙන රළුගත් රළු තද ගතියද උණුසුම් හා සීත ස්වභාවයේද පාදයට හිත යොමු කෙලෙමි. පැයක් පමණ කාලයක් මෙසේ සක්මන් කෙලෙමි. අත් දෙක පිටුපසට බැඳගෙන සක්මන් කෙලෙමි. පැයක් පමණ ගිය විට පිටුපසට බැඳ තිබූ අත් දෙක තද වී ගල් ගැසීමක් නම් දැනුනි. අත් දෙක දෙපසට ගැනීමට බැරි ලෙස බර ගතියක්ද දැනුනි. පින්වත් ස්වාමීන් වහන්සේ මෙම ක්‍රමය නිවැරදියි පහදා දෙන්න. ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම නිවන් අවබෝධ වේවා. ඒකත් යට පළවෙනි මම දකුණු වශයෙන් බලනකොට විස්තර දෙන්න උනන්දු වෙලා නැහැ. නමුත් ඒ දෝෂේ මැකෙනවා ඔසවන තබනවා කියනකොට සෑහෙන විස්තරයක් දෙන්න උනන්දු වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට හිතේ දෙයකට දැම්මට පස්සේ ආයාසකින් තුරව සක්මන් කරනකොට ඒ අද්දකේ තද ගතිය එහෙම නැත්නම් මේක නිකාර එක තැනක තිබ්බහම හිරි වැටෙනවා වගේ ඌවා නිකන් හිරි කඩනවා හිරි කැඩෙනවා හිරි වැටෙන ගතියක් එන්න තියෙනවා ඉතින් ඒක බාධා නොකරන තාක්කල් ඒ වගේ කරදර හිත කරදර ගන්න එපා ඒ නැඟ තිබුණත් නැත්නම් කමන්නේ සක්මනේ යනවා නම් සක්මනත් එක්ක යන එකයි තියෙන්නේ මේ වගේ බලහන යනකොට තේරෙයි අපි යමකට අවධානය යොමු කරන හිටියොත් ඒ දේ හොඳට පෙන්නනවායි කියලා කියන්නේ අනෙක් ශරීරයේ අනෙක් හැම අංශයක් පිළිබඳව අපි අවධානය නැතිලා. එතකොට ඒව යාගේ වැඩ ටික කරගෙන යනවා. එතකොට ඒක පේනකොට පිට කෙනෙක් එකක් බැලුවා වගේ තමයි පේන්නේ. ඒ ඒ පෙනුනක් කමන්නේ බලාපෙනසොත් කමන්නේ අර තමන් ගත්ත අරමුණේ දිගට භවනා යන තාක්කල් සතිය වැඩෙනවා එහෙම නැත්නම් අරමුණ විස්තර පේන්න පටන් අර ගන්නවා එතකොට අනිත් තැන් වල ඔය එක එක එක එක දේවල් වෙන්න පටන් ගන්නවා ඉඳගෙන ඉන්නවනම් බෙල්ල වැක්කරන පටන් ගන්නවා. නිදි කියා වගේ නිදි කියා වගේ ඉරියව්ව වැක්කරන පටන් ගන්නවා. මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒවා ගැන එච්චරම ආධුනිකයා කලබල වෙන්න එපා. Taman ගත්ත අරමුණේ විස්තර පේන තාක්කල් ඒකම උනන්දු කරගෙන යන්නේක තමයි උපදේශයක් වශයෙන් ආධුනිකයෙකුට දෙන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා ආනාපාන සති භාවනාවේ ආස්වාස ප්‍රස්වාසය නිරීක්ෂණය කෙලෙමි. ආශ්වාසයේ ඊතා දීර්ඝ ලෙසද ප්‍රශ්වාසයේ කෙටි ලෙසද දැනුනි. ඉමෙම්ම ටික වේලාවකින් එක ආශ්වාසයක් ඇතුළත සියොම් කෙටි ආශ්වාසය ප්‍රශ්වාසය හා එක ප්‍රශ්වාසයක් ඇතුළත සියොම් කෙටි ආශ්වාස ප්‍රශ්වාස ඇති බව දැනුනි. එසේ ටික වේලාවක් පැවතීමෙන් පසු ආශ්වාස ප්‍රශ්වාස දෙස සතියෙන් බලා සිටියත් ආශ්වාසය ප්‍රශ්වාසය ආස්වාසය ආස්වාසය ලෙසත් පස්වාසය පස්වාසය ලෙසත් හඳුනාගත නොහැකි ලෙස අක්‍රමත් විය. පසුව ආස්වාසය ප්‍රස්වාසය සියුම් වී ගිය අතර ශරීරයේ යම් යම් ස්ථානයන්ගේ ධාතුන්ගේ වෙනස්කම් සිදුවිය. ඊතා සැහැල්ලුය. එහෙත් ඒ අතර කිසිවෙක් නොදැනෙන අවස්ථාවකට පත්වී නැවත අපහසුවකින් තොරව ආනාපාන සතියට යොමු විය. මෙසේ කීප අවස්ථාවකටම පත්වීම නිසා මා ඊතා හොඳ සතියෙන් ආස්වාසය ප්‍රස්වාසය දෙස බැලුවෙමි. එවිට ශරීරයේ යම් විදුලි වේගයක් හිරිවැටීමක් තදවීමක් ලෙස දැනුනි. ආනාපාන සතිය හොඳින් සිදුවේ. මෙසේ සිදුවන්නේ යම් වැරදි පියවරක් නිසාද යන්න පැහැදිලි කර දෙන මේ ඊතා කාරණක ඉල්ලමි. වහන්සේට මේ ආත්මයේදීම නිවන් අවබෝධ වේවා. මේක නත් ඉදිරිපත් වෙන්න කැමති නම් මම කැමති පොඩ්ඩක් මේ ඉදිරිපත් කරලා තියෙන කරුණු මතින් අපි ගැඹුරක් එහෙම නැත්නම් අතුලාන්තයකට යන්න කැමැතිද ප්‍රශ්න ලියපෙන්න මේ සැකේ අරගන්න කරුණුතොටු තොටු ටිකක් ඉදිරිපත් කරන්න කැමතිද සභාවට? ලියපෙන්න ඉදිරිපත් වෙන්න කැමතිද? තා පොඩ්ඩක් මට තොරතුරු දැනගන්න තියෙනවා. එතකොට නම් මට පුළුවන් ওই ජීන සැකේ දුරුවන් කරලා දෙන්න. ලියලා තියෙන එකකින් ප්‍රශ්නයක් මට ඉදිරිපත් වෙන්නේ උත්තරයකට වඩා. ඒ නිසායි මම මේ හරස් ප්‍රශ්නයකට මේ හරස් ප්‍රශ්න අහන්න යෝගාවචරය ඉස්මතු කරගන්න හදන්නේ. එහෙම නැත්නම් මට පොදුවේ උත්තර දෙන්න වෙන්නේ. ඒක මුගක් වෙලාට එච්චරම අදාළ නොවෙන්න පුළුවන්. මේ මට දැනගන්න ඕනේ මේ ආනාපානේ පේනකොටද සතිය හොඳට තියෙන්නේ නැත්නම් ආනාපානේ යම් යම් වෙලාවක නොපෙන්න වෙලාවෙදී සතිය හොඳට තියෙන්නේ කියලා අනිත් දවසේ මේ වார்த்தාවම ලියන්න ඒතරතුරත් ඇතුළත් කරලා. දැන් නැත්තම් මේ වෙලාවේ කටතොර දුන්නොත් අපිට ඉස්සරහට යන්න පුළුවන්. මේ දෙකේ කොයි එකද වඩා කාර්යක්ෂම සතිය අරුණක් සහිතව පවත්වන සතියේද අරුණක් රහිතව පවත්වන සතියේද කියන එක පිළිබඳව හැකේකින් මේක ලියලා තියෙනවා. ආන්න එක හෙලි කරලා මට උත්තර දෙනවා නම් මම කැමතියි. ඒක නිසා අද මෙච්චරයි අපිට මේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒ කෙනාට මම ඉල්ලා හිටනවා මේක නැවතත් මේ මම මේ ඉල්ලන තොරතුරත් සහිතව නැවත ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම gedara වැලි සක්මනක් සදා නිතර භාවනා කරන්නෙමි. දිනක් පැයක් පමණ හොඳට භාවනා කරන විට මළුවේ එක තැනක අයිස් වගේ සීතල දැනෙන්න ගන්නවා. යටි පතුලට අනෙක් තැන්වල වියලි විය වැලි රස්නයට සාමාන්‍ය විදිහට දැනුණා. මම සක්මන ඉවර කොට එතන වැලි අයින් කර බලන විට යට තෙත ගතිය තිබුණා. මගේ ප්‍රශ්නය ස්වාමීනි, ඊතරම් තද සීතලක් කකුලට දැනුනේ කෙසේද? එය ඊටා හොඳ සිහියක්ද? එහෙමනම් ස්වාමීනි, එහි ඉදිරියට කෙසේ කටයුතු කරගන්නට අනුශාසනාවක් දෙන්න. අරියංක භාවනාවේදී හුස්ම රැල්ල පහළට දැනෙන විට ඉහළට දැනෙන්නේ නැහැ. ඉහළට දැනෙන විට පහළට නොදැනේ. දෙකම එකවර දැනෙන්නේ කලාතුරකින්. එහෙම නොදැනුණාට සිත පිට ගොස් පිට ගොස් නොගොස් හොඳින් නාසිකාග්‍රය තුල තිබේ. හුස්ම රැල්ල නොදැනීමට හේතුව දැනගන්නට කැමැති. දීර්ඝායුෂ වේවා හිමියන්ට. ඒකත් ඒ හුස්ම රැල්ල නොදැනීමට කැමැති කියනට කිසිම අදාළව තොරතුරු නැහැ. තොරතුරු තියෙන එක වැරදි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. හුස්ම රැල්ල නොදැනීම පිළිබඳ කිසිම ඉඟියක් නොකර හිතාගෙන ඉන්න එකට ප්‍රශ්නයක් අහනවා. ඇයි මේ හුස්ම රැල්ල නොදැනියන්නේ? සක්මනේදී වම දකුණේ තියෙන වෙන විලක්ෂණකම් දැකලා ඉවර වෙලා විස්තර වගේක් දීලා තියෙනවා. නමුත් අර අවධාන අහන ප්‍රශ්නේ පේනවා ලියපු එකනා ප්‍රශ්න කියවලා නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා ඉදිරිපත් කරව එකන කැමතිද මේක පොඩ්ඩක් ගැටේ ලියලා දිගහැරලා ඉදිරිපත් කරන සාකච්ඡාව සඳහා නැත්නම් අර ඉස්සලගේ ප්‍රශ්නට වගේ නැවත ලියලා හෙට වෙනකන් ඉන්න කැමතිද? අන්තිමට අහන ප්‍රශ්නේ මේ පදන පොඩ්ඩක් කියන්නේ ඇයි මේ හුස්ම රැල්ල නැතිවීම ගැන කතා කරන්න කියලා? ස්වාමීන් වහන්සේ මම මේ ගොඩාක් වහන්සේලා හොඳට දෙපාන්දර නැගිටලා හොඳට භාවනා කරනවා. මට මේ නිතරම අර හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. ඒ උනාට හිත කොහොක්වත් යන්නේ නැතුව තියෙන හැබැයි හුස්ම රැල්ල දැනෙන්නෙත් නැහැ. ඒ එකක් මගේ ලියවිලා නැතුව ප්‍රශ්නයක්. ඒ ඒ විතර මොනවාක්වත් කියන්නේ නැතුව ඒ ඔක්කොම හිතේ තියෙනවා ඇතිලිය වෙන්නේ. ඒ නිසා Taman ලිවන එක කියවන්න. මොකද ප්‍රශ්න අහන එක නෙවෙයි උත්තර දෙන්නේ ප්‍රශ්න අය කරන්නේ ආගෙන ඉන්නේ. එනිසා විස්තරය ඕනේ. එතකොට මම අර ඉස්සෙල්ලා අහුව ප්‍රශ්නේ අහනවා. ඉස්සෙල්ලා එක්කෙනෙක්ගෙන් අහන චෝ ප්‍රශ්නේ. මේ ආස්වාද ප්‍රසවාසය ආස්වාදින ප්‍රසවාසය නෑ ප්‍රසවාසින ආස්වාසය නෑ කියලා ආස්වාද ප්‍රසවාසයේ රූපාරමණේ වැටහෙන වෙලාවක් තියෙනවා. සතිය තියෙනවා අරමුණ නැති බව වැටහෙන වෙලාවක් තියෙනවානේ. ඒ දෙකෙන් කොයි සතියද වඩා හොඳයි කියලා හිතේ. මේ අ ධම්මකර හැම වෙලෙම අර උත්සාහ ගන්නවා අරක හුස්ම රැල්ල අල්ලගන්න එක ඒක හරි වෙහෙස කරයි. يعني මම ආව ප්‍රශ්නට නෙවෙයි උත්තර දෙන්නේ මම ආන්නේ ආනපන වැටෙනකොට තියෙන සතියකුත් තියෙනවා. ආනපන නොවැටෙනකොට තියෙන සතියකුත් තියෙනවා. මේ දෙකේ වඩා කාර්යක්ෂම ආනාපානේ නැත්නම් රූපරාමනේ වැටෙන එකද? ඉතින් උන්ට මම ආන්නේ ඉස්ලපයි. උසාවියක් වැඩ කරන්න බෑ පොඩ්ඩක් අහගෙන ඉන්න මම මේ කියන දේ. ඒක තමයි මේ ඔය ලියන දේත් ඔයගෙ වෙන්නේ. ඉතින් ඒක යන්නේ කොහෙද කියලා අහන්න මල්ලේ පොල් කියන. මම අහන්නේ ආනාපානෙ දැනෙනකොට තියෙන රූපාරාමණය වැටෙනකොට තියෙන සතිය. රූපාරාමණය වැටෙන්නේ නැතිකොට තියෙන සතිය තමන් හිතේ විදිහට වඩා දක්ෂ කොයි සතියද? නොවැටෙනකොට තියෙන සතිය. ඉතින් එවනම් ඇයි ආය ආනාපානෙ හොයන්නේ? ඒකේ පන්සොයුස් මම මට ඕක ඕක තමයි තිබ්බ ලොකම ප්‍රශ්නේ. ඕක ප්‍රශ්නයක් නෙමෙයි. තමන්ගේම අදහසක් තියෙනවා නම් ආනාපානෙ නොවැටෙන වෙලාවෙ තියෙන සතිය වඩා දක්ෂයි කියලා. ඒකට ඇයි ආයේ මේ පෑදී ජීතු පොර තියදා ගන්නද? තර්කයක් විතරයි මම මේ නගන්නේ. සන්නසාර එහෙමනම් ඕකට තරම් වෙලාවට ඉන්න පුළුවන්. ඒක මේක අපිට තියෙන ලාභයක්. නමුත් ඒක නෙමෙයි සැකෙන්නේ කතා කරන්නේ. එහෙසෝ. ඒ කියන්නේ එහෙම තියේදී ආයත් ආනපානට දානවා හිත. ඒකෝට එක පැත්තකින් දන්නවා මේ දැන් ඉන්නේ හොඳම තැන කියලා. ඊට පස්සේ ආය ආනපානේ මතුනොත් හොඳ නැති තැන තියලා දාන. ඒ තියේදී ආනපානට ආයෙන්ද කියනවා. මම ඒක දන්නේ නැති නිසා නෑ නෑ හරි අපි යන්න ඉතින් යා ඒකද දැන් තියෙන ප්‍රශ්නේ ඉතින් ඒක නිසා මේක නැවතත් අහන තමන්ගේ ආනපානේ වැටෙන වෙලාවේ තියෙන සතියද වඩා හොඳ නොවැටෙන වෙලාවේද කියලා නොවැටෙන වෙලාවේ සතිය හොඳයි ඉතින් හොඳ නම් ඇයි ආනපානේ හොයන්නේ පවුරු ගන්න යන්නේ ආනපානේ දිහා බලන්න ඒ අර මූලික කමටහන ඒක නැති කරන්න තමයි මම ඉස්සර ප්‍රශ්නේ ඇහුවේ. දැන් මූලික කමටහන් පැත්තේ සතිය ගැන කතා කරමුකෝ. අරමුණක් පවතිනකොට තියෙන සතිය. ඒ අරමුණක් නැතිකොට තියෙන සතිය. ඒක තේරෙනවනේ. ඒ දෙකෙන් දැන් මේ ප්‍රශ්න කාර්යයම කියනවා නැතික හොඳයි කියලා. ඉතින් නැතික හොඳ නම් ඒකට ආවඩායි බෝන් කියලා අනුග්‍රහ කරනවා වෙනුවට ආය අරමුණක් ගෙනත් දාගන්න දැන් ඇහැට කුණක් වැටෙන්නේ නැති වෙලාවේ හොඳයි කුණක් තියනවට වැඩියි. ඉතින් කුණක් නැති වෙච්ච වෙලාවේ මොනවද ඇහැට කුණ දාන්නේ? මම ඉතින් ඉස්සරහට යන්න තව අරක ප්‍රගුණ කරන්න ඕන කියලා හිතුවා. මං කියන්නේ ඒක තේරෙනවද තර්කානුකූල වැරදි කියලා. ඒක පැටලෙනවා. ඒක තේරුම් ගත්තා නම් අපි කමටහන සුද්ධ උනායි කියන්නේ ඕන ඕකට. සවිහස එහෙම වින්දේ කවන්නද? හරි පොඩ්ඩක් ඉන්නකෝ අපි යන්කෝතෙන්ද මේක සුද්ධයිද? මොනවාක්වත් නැති එක හොඳයි තියනට වැඩිය. නේ අපි කරදර කියලා ගමුකෝ කරදර නැතිකට තියනට වැඩිය හොඳයි නැති එක. නැතුනට පස්සේ ඊගාට මං කොයි කරදරේද ගන්නෙ කොහොමද ගන්නෙ කියලා මගෙන් අහන්නේ මොකටේ? මේ මට ප්‍රශ්නයක් වුණා ඊගාවට මං එහෙම වින්නවද ඉස්සරහට එහෙම නැත්නම් ආයෙ කබලේ ලිපට වැටෙන්න පුළුවන්ද ඒක තමයි තිබ්බේ ප්‍රශ්න සර්. හරි ඒක දැන් පැහැදිලි කියලා හිතනවා. එතකොට දැන් සක්මන් කරනකොට කියනවා එක තැනක හොඳට අයිස් වගේ සීතල වෙලා තියෙනවා. තව තැනක උණුසුමට වැටෙනවා. ඉතින් මේ එකම পায়ට උණුසුම සීතල සතර වෙනස් වෙමින් වැටෙන එක සහ එකම විදිහට එකම තැන වැටෙන එකද දෙකින් කොයි එකද වඩා හොඳ සතිය කියන්නේ දෙකම ඒ ප්‍රශ්නේ හඳ සර්ණියුසාරය අපි ඇවිදිනකොට යම් තැනකවල සීතල දැනෙනවා යම් යම් තැනකවල රස්නේ දැනෙනවා ඉතින් ඒ කියන්නේ උණුසුම සීසස මාරු වෙනවා ඒ සතිය තියෙනවා අපිට උනා එක දිගට උණුසුමයි තියෙන්නේ නැත්නම් එක දිගට සීතලයි තියෙන්නේ. එතකොට මේ නිට්ටියව උණුසුම සහ සීතලස තියෙන වෙලාවේ සතියද හොඳ? නැත්නම් උණුසුම සීතලස එකිනෙකට මාරුවෙන් පවතිද්දි තියෙන සතියද වඩා හොඳ? ඒක නම් මට ඒ වෙලාවක හොඳ දැනුම් නෑ ස්වාමීන් වහන්සේ මම එහෙම තේරුන්නේ නෑ මම මේ අහන ප්‍රශ්නේ මම මේ අහන ප්‍රශ්නේ යෝගාවචරේ ශක්මණේ ජෝ පරියන්කේදී එකම අරමුණේ සතිය තියෙනවා. අරමුණු මාරු වෙද්දී සතිය තියෙනවා. එතකොට වඩා කාර්යක්ෂම තියෙන්නේ එකම අරමුණේ පවතින සතියද නැත්නම් මාරු වෙමින් පවතින අරමුණු තියෙද්දි පවතින සතියද? ඒක මට උත්තර දෙන්න ඒක අමාරුයි සම්මාස. ඒ ඒක තමයි ඉස්සෙල්ලා කරත් බලපාලා තියෙන නිසා බුදුරජාන් වහන්සේ අපට කියන්නේ ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච සංඥාවෙන් යන හැමදේම වෙනස් වෙනවා. ඊසා ඒකාකාර දෙක පවත්තන සතියත් හොඳයි. නමුත් ඒක වෙනස් වෙන දෙක පවත්තන සතිය වඩා හොඳයි. දෙකම සතිය. දෙකම යෝගාචර දක්ෂයි. ඉතින් හොඳින් වඩා හොඳ කියන්නේ අපි මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. වෙනස් වීමෙන් පවතිද්දි සතිය කඩා ගන්න නැතුව ඉන්නවනම් ශක කරන්නේ නැතුව, බය කරන්නේ නැතුව, අනිශ්චිතතාවයක් පළ කරන්නේ නැතුව අපි මේකේ සාකච්ඡාලික සුද්ධ කරගන්න. ඒ නිසා ඇයි මේ තීතල වෙන්නේ? ඇයි මේ උණුසුම් වෙන්නේ? අපට ඕනේ නැහැ. උණුසුම වෙච්ච තැන සීතල වෙන්න පුළුවන්. සීතල වෙච්ච තැන උණුසුම වෙන්න පුළුවන්. ඒක කියනවා අනිච්ච සංඥාව කියලා. එකමයි උණුසුම වෙච්ච තැන උණුසුම තියෙනවා. සීතල වෙච්ච තැන සීතල වෙන්න ඕන තියෙන එකක් දිනුවක් නැහැ. ඒ නිසා ඒ කොයි එක තිබුණත් බලන්න සතිය තියෙනවා නම් විවිධ අරමුණු වල තියෙන සතිය හොඳයි. අනිච්ච සංඥාට ඉඩ තියෙන නිසා. ඉතින් මට මේ ওই විදිහට උත්තර මම හරස් ප්‍රශ්න අහන්න තු මට කවදාකවත් ওই ප්‍රශ්නකට උත්තර දෙන්න බෑ. මොකද මට ඒ තොරතුරු ටික අවශ්‍යයි. අනිත් එක ඒක අනිත්යට අදාළත් නැහැ. මේ යෝගාවචරයට විතරම ඒක අදාළ. තව කෙනෙක් වෙන විදිහට ඔක් කතා කරනවා. ඔතෙන් ගිය කෙනා වෙන විදිහට කතා කරන. ඒ ආගේ අගයන් ආඩම්බර වලින් හැටියට. ඒ නිසා මට දීලා දෙන්න ඕනේ. නමුත් මට තොරතුරු මදි නම් මම කරන්නේ හරස් ප්‍රශ්න අහලා ඒ කෙනාට ඒත්තු ගන්නන එකයි. ඒ නිසා දැන් මේ කමටහන සුද්ධ වුණයි කියලා හිතනවා. තව තියෙනවද මොනවාරි විස්තර වශයෙන් දැනගන්න. ඒ ස්වාමීන් වහන්සේ මේ මේ පරයන්කේ මට බොහෝ විට අරදී වෙනවා. සිත පිට යන්නේ නැහැ. උනට උස්ම රැල්ල දැනෙන්නේ මට මට ඒක මම ප්‍රශ්නයක් කරගෙන නැතුව දැන් අර විදියටම සිහින් එතන ඉන්න එක එහෙම වින්දුත් ස්වාමීන් වහන්සේ. ඒකට ලෑස්තිලා යන්න. ඔව්. සමහරකට මැරෙන්න යනවා වගේ දැනෙනවා මේ මේ මේ දාඩිය දාගෙන මේ වතුර ඒ ලෑස්තිලා යන්නේ නැති නිසා තියෙන බය තමයි. අපි සීලෙක ඉන්නේ ඒකටයි. සද්ධාව තියාගන්නේ ඒකටයි. සතිය තියාගන්නේ ඒකටයි. යම් කිසි කෙනෙකුට මෙතෙන්ට යනකොට මම ඉන්නේ සීලෙක් කියලා මෙනෙහි වෙනවා නම් මගේ ශ්‍රද්ධාව කැඩලා නැහැ කියලා මෙනෙහි වෙනවා නම් මම ඉන්නේ සතිය කියලා මෙනෙහි වෙනවා නම් ඊවසට ආයෙ බය වෙන්න දෙන්න. ওই ටියහින් අපිට අරසා දෙන්න කවුරක්වත් නැහැ. ඒ නිසා හොඳට මේ සැක බය එනකොට මතක නැහැ නිවන කිට් වෙනකොට තමයි බය අපි. වෙන කවදාකවත් බය නැහැ. අපි හොයන දේ හම්බෙන්න හදනකොට බයක් එනවා. ඒ බය එන එක සාධාරණයි. මොකද ඒ තරම්ම අපි බැඳීමට කැමති විමුක්තියට කැමති නැහැ. ඒක මානවයාගේ ඇතුම් බහගත දෙයක්. ඒ නිසා සරුවචනස කියනවා මං ගැන සද්ධාවෙන් ඵලයක්, සීලකින් ඵලයක්, සතියෙන් ඵලයක්. ඒකල බය වෙනකොට ඒ බයට සද්ධාව කැඩෙනවද කියලා බලන්න. ඒ බයට සීල කැඩෙනවද කියලා බලන්න. ඒ බයට සතිය කැඩෙනවද කියලා බලන්න. ඒක තියෙනවනේ යෝගාවචරයට දැන් මෙතන ගලපන්න දෙයක්. ඉතින් මේ ඇතිවෙච්ච බයට මැරෙයි කියලා හිතෙන බයට සද්ධාව කරනවද සීලය කරනවද සත්‍ය කරනවද කියලා උරගාලා බලන්න කිව්වොත් දවසින් දවස දවසින් දවස තමන්ගේ දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. මේක භාවනා කරලා ඉන්නේ ගන්න මේක කමඨාන් සුද්ධ කිරීමෙන් මෙන්න එකක්. දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම බොහෝ කලක් ආනාපාන හුස්ම පිළිබඳව භාවනාවේ යෙදී සිටියේ මේ එවිට මම හුස්ම වල දිග කෙටි බව සැහැල්ලු තද බව හා හුස්ම වල තෙතමනය හා වියලි ගතිය වැටහි. ළඟදී සිට මම උදරයේ පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. මෙහිදී උදරයේ පිම්බීම හැකිලිම දැනේ. නමුත් ආනාපානයේ හුස්ම සූක්ෂම දැනෙන්නාක් මෙන් උදරයේ චංචල බව නොදැනේ. බුරුමේ භාවනා මධ්‍යස්ථානයේ උදරයේ පිම්බීම හැකිලිම ප්‍රගුණ කරන නිසා එසේ කිරීමට හා පුහුණු වීමට වඩාත් කැමැත්තෙමි. උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඉතින් මොකක් හරි දෙක එකක් තෝරගන්න ඉච්චරයි කරන්න තියෙන්නේ. මේ විශේෂ කොමට කොට මාරු කරනවා වගේ Tamanට මනාපරණට ආනාපාන Tamanට මනාප විඹීමක් කිලින් බෑ. බුරුමේ කියන බව හැත්ත මන් දන්න ඔක්කොටම වැඩි ඒක. නමුත් ප්‍රකට දෙයට යනවා කියන එක තමයි සම්මතය. ඉතින් මේ ප්‍රකට දෙයට වෙන එකක් කරන්න ගියොත් ඉතින් අර හිත දෙතවර වෙනවා. මේකට යන්දෝ මේකට යන නිසා සරල දේ යථාපාකටන් විපස්සනා බිනිවේසෝ යමක් ප්‍රකට දේ දේ කරන්න. ඒක ඒක මේ භාවනා කරන එක නම් විනිශ්චය කරන මිසක් හැම අරමුණක්ම ගන්න පුළුවන් වුණාට ඔක්කොම කණ්ඩ යන්න එපා. Tamanට අහුවෙච්ච පොටක් අල්ලගන්න ඒක දිගේ අනේකයි තියෙන්නේ. ඒක බුරුමේ අමතක කරලා ප්‍රශ්න නැහැ. තමන්ට භාවනා වැඩෙනවා නම් අපි යන්නේ බුරු වුණත් යන්නේ කමටහන් ගන්න භාවනා වඩන්නනේ. ප්‍රසිද්ධ අරමුණක් දුරදි කියන්න පුළුවන් අරමුණක් තෝරගන්න. මෙතන තියෙන්නේ අරමුණ දෙකක්. දෙකම හරියෑම නිසා ප්‍රශ්න දෙකක් ඇති කරගෙන තියෙනවා. ඒ වෙනුවට කරන්න තියෙන දෙකින් වඩා ප්‍රයෝජනලාභදායක ලාභදායක අරමුණ අරගන්න තමන්ම තීන්දුව කරන්න. ඊට පස්සේ අනිත් එක ආවත් ඒක දෙවෙනි අරමුණක් විදිහට සලකලා මූල කර්මස්ථානේ ඉස්සර කරගෙන යන්න. ඒක තමන්ගේම අත්දැකීම තෝරගන්න ඕන එකක්. ගරු ස්වාමීන් වහන්ස මට ආනාපාන සතියට වාඩි වෙලා භාවනා කරන විට ආස්වාසයේ දිගය ප්‍රස්වාසයට කෙටිය. තවද මට භාවනාවේ යෙදී සිටින විට උනේ මදුරුවන් කනවා වගේ දැනෙනවා. වම් අත උඩ දකුණු අත තියාගෙන භාවනාවේ යෙදී සිටින විට අත් දෙක නැතුව වගේ දැනෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මට මෙයට උපදේශක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. දරුවන් සරණයි. අයිති ඒ වගේ දැනෙනකොට සතිය වැඩෙන්නේ ඒක ආධාරයක්ද කරදරයක්ද කියලායි මට දැනගන්න ඒ මధుර කන වගේ දැනනකොට හොඳට කයේම සතිය තියනවාද කියලා බලන්න ඒක උදව්වක් වෙනවද නැත්නම් සතිය කරනවද අත් දෙක තියනවා කියලා දැනෙනකොට තියෙන සතියයි අත් දෙක නැති බව තියනකොට නැති බව කියන සතියේදී මේ ඒ නැති බව දැනෙන එක සතිය වැඩිවට බාධාවත්ද කියන ප්‍රශ්නට උත්තර දෙනවා නම් එතනම උත්තරේ දෙනවා. කව ලියුපේකන කැමැතිද සභාවට සපේලා උත්තරයක් දෙන්න. නැත්නම් හිතලා කියන්නේ කිව්වොත් ඒක අටලවා ගැනීමක් වෙනවා මට. මම ඒක කරන්න යන්නේ බලන්න මේ දේ වෙනකොට සතිය පවත්තන්න හොඳ එක විතරයි අපට උන. මොකදදී මොන බලියතොයිල් නැටුම් තිබුණත් රංගන තිබුණත් නානා බහුරූකෝලම් පෙනුවත් සතිය වඩා ගැනීමට උදව් නැත්නම් අකණ්ඩව සතිය වැඩින්න මොකද්ද උදව් කරන්නේ ඒක විතරක් තෝරගන්න. ඔය පේන අරමුණු වල කිසිම ගන්න දෙයක් නැහැ. ඔගේ කිසිම නිමිත්තක් නැහැ. සතියට ආධාර කරන පාරේ වැල යන පැත්තට මැත්ත ගහගෙන ගහගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මෙම මධ්‍යස්ථානයේ භාවනා කරන්නේ පළමු වරටයි. පසුගිය අවුරුදු 4 තුල තුල විටින් විට වෙනත් ආයතනයක භාවනා කර ඇත. ආනාපානය ආස්වාසය සහ ප්‍රස්වාසය ලෙස මෙනෙහි කෙලෙමි. සුපුරුදු පරිදි වාර 3ක් 4කින් සිතුවිලි ඔස්සේ සිත දියොයයි. සිහිය එළඹි තැනින් එම සිතවිලි හොඳ හෝ නරක හෝ වේවා ෂණයකින් අතුරුදහන් වී යයි. නැවත ඉබේ හුස්ම අරමුණට සිත එන අවස්ථාවද ඇත. උදේ 8:15 සිට 9:15 දක්වා භාවනා පැහැයි හුස්ම මට දැනෙන ආකාරයේ මෙනෙහි කිරීම උත්සාහ කර සිතට වෙහසක් සහ කලබලයක් ඇති විය. විනාඩි 20කින් පමණ කකුලේ තදබල හිරිවැටීමක් දැනි සිහිය ඒ මත පතිත වී අයිස් කූරු වලින් අනින්නාක් මෙන් වූ දැනීම විනාඩි කිහිපයක් වෙනෙහි කර වේදනාව වැඩි වූ නිසා ඉරියව මාරු කෙරෙමි. කය තරමක් සැහැල්ලු වී හුස්ම දැනෙන ආකාරයට මෙනෙහි කිරීමට බල නොකර ඉරියව්ව දෙස බලා සිටින විට හුස්ම වැටෙන බව පමණක් යන්තම් දැනී විනාඩි 15ක් පමණ සිත සැහැල්ලු විය. පැය අවසානයේදී ඇස් ඇරිය පසුවද එම සැහැල්ලුව බිඳුනේ නැත. දැනෙන ආකාරය සීතල හා උණුසුම් ස්වභාවය ලෙස ඊතා කලාතුරකින් දැනුණද එය මෙනෙහි කිරීම වෙහසක් බව දැනේ. යන්තම් දැනෙන හුස්ම ලෙස පමණක් බැලීම ප්‍රමාණවත්ද? සක්මන දැනට තදබල ගැටලුවක් නැත. වහන්තිර දීර්ඝාස ලැබේවා. උත්සාහය තියෙන උනන්දුව තියෙනවොත් එකම වාක්‍යයක්වත් මේ ආනාපාන ගැන ලියවිලා නැහැ. අනික සීලියම පිළිබඳ බොහොම ලස්සනට සුකුමව සුමටව ලියලා තියෙන නිසා මම කැමැතියි දැනගන්න. මේ හුස්ම පිළිබඳව දැන් එක පිළිබඳ පොඩ්ඩක් මට විස්තර කියන්න. එතකොට මට කියත හැකි මේ කේල් ගහ ගන්නද සතා යන්නගන්නේ පොල් ගහ ගන්නද කියලා. ලියන්න බැරි කෙනෙක් නෙවෙයි. ලියන්න හොඳටම දන්නවනම තර මූලික කමඨාන උපදේශ පොලේ හුලඟක්වත් ඇදිලා නැහැ. ඒකේ ලියලා තියෙන්නේ මුදුන් කමටහන මුදුන්පත් වෙච්ච තැනින් වාර්තාව පටන් ගන්නද වැටහිච්ච දේ කියන ආනාපානෙ පිළිබඳව. ඒක කියන්නේ නැතුව හිතවිලි ගැන ලස්සන විස්තර දෙනවා. වේදනාව ගැන ලස්සන විස්තර දෙනවා. නිකන් මත් කරවලා ආනාපානෙ නොකියන්න ගන්න ප්‍රයත්නයක් වගේ පින්නන. ඒක නිසා මේක වැඩමුණු නායකයා විසින් අනිත් ගෙන්නලා කියලා දෙන්න. මෙන්න මේකෙදි මේ අදාළ තොරතුරු ටික නැතුව බත් බෙදන්න නැතුව මාළු බෙදපු පිඟාන දීලා අන රසද කියලා. ප්‍රධාන ආහාරේ නැහැ. අනිතව සුරල් දාලා උයලා තියෙනවා. බොහොම ජයයට ලුණු පිළිස් තියෙනවා. බත් නැත්තම් කොහොම කන්නේ? ඉතින් ඒ නිසා ඒක වැඩමුළු නායකයාට මම බාර දෙනවා. එළියපෙකන හම්බෙලා යාට කියලා දෙන්න කමඨාන සුද්ධ කරන්න නම් මූල කර්මස්ථානය පිළිබඳ බත් ටිකක් බෙදලා පටන් ගන්නයි කියලා කියලා දෙන්න. එච්චරයි කියන්නේ. දේශවලස තෙරුවන් සරණයි භාවනා අධ්‍යක්ෂක මට ආශ්වාසය ප්‍රශ්වාසය නිරීක්ෂණය කළ හැකි වූයේ වාර දෙක තුනක් පමණි. සිත ශාරීරික වේදනාව වෙත ඇදී ගියේය. වම් පතුලේ හා කොන්දේ වේදනාව දැනුනි. ශාරීරික අභ්‍යන්තරයේ උදරයේ සිට පහළට වාතයේ හිර වෙමින් ඉහළට ගමන් කරන්නාක් මෙන් දැනුනි. තදවීමක් ලෙස මෙනෙහි කෙලෙමි. එවිට විසිරීම නිරීක්ෂණය විය. සක්මන් භාවනාව දකුණ වම යනුවෙන් පියවර තැබිමි. මුලදී සිත විසිරී ගියද ක්‍රමයෙන් පියවර තැබීම කෙරෙහි සිත යොමු කර ගැනීමට හැකි විය. මොකද කියන්නේ? අදපුර නායකයාට මොකද හිතෙන්නේ කියවනකොට? මුල කර්මත්තාන ගැන විතර නොලිය හොඳලා මොකද දීලා තියෙනවා. එයා කරලා තියෙනවා එච්චරයි කියලා තියෙනවා. සක්මන් භාවනාවක් කරනවා කිව්වා. කරුවට ඒකේ විතර මොකුත් දමලා නැහැ. දෙකම භාවනාවක්. බෙදන්නේ නැතුව මාළු බෙදලා තියෙනවා. එනිසා ප්‍රශ්න දෙකම ලියපු කට්ටිය ගෙන්නලා ගෙන්නගෙන කියලා දෙන්න මේ පොඩි ප්‍රශ්නයක් තියෙන මේක වුණොත් නඩු ඇහෙන්නේ නැහැ. නිසා කරුණාකර මූල කර්මත්තාන සාපේක්ෂව කතා කරන්න. අනිතව නරක කියලා කියන්න එපා. අනිතව ප්‍රශ්නයක් නැහැ. නමුත් කතා ශරීරයේ ලියලා ඉවරලා තමයි අපි රචනේ නිමා කරන්නේ. කතා ශරීරයේ ලියන්නේ නැතුව රචනය නිම කරුවට වැඩන්නේ. ඉතින් ඒක තමයි මේ කමඨාන් සුද්ධ කරනවා කියලා අපි මේ බොහොම කට්ටියම සැදී පැහැදී සිටගෙන කරන්නේ. නමුත් මේක තේරෙන්නේ නැති එක නම් මට තේරෙනවා. නමුත් ඒක තේරුම් කරලා දුන්න බැන්නොත් ඒක මගේ ලකුණු කැපීමක් මිසක යෝගාවචරයේ දෝෂයක් නෙවෙයි. ඒ නිසා මම සහාය ඉල්ලනවා වැඩමුළු නායකයාගෙන්. යගින්නලා කියලා දෙන්න. වාර්තාව ලියන්නේ මෙහෙමයි. ඒ කොලේ අරගන්න අරගෙන කියලා දෙන්න. අපි යන ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ මා මෙම ආරාණ්‍ය සේනාසයට නවකයි. මා මීට පෙර කර ඇත්තේ පිම්බීම හැකිලිම නිසා මේ ක්‍රමය අනුගමනය කෙලිමි. උදරයේ පිම්මීමේදී යම්කිසි තද ගතියකුත් හැකිලීමේදී ලිහිල් ගතියකුත් දැනිනි. විටින් විට සිත පිට යනු දැනිනි. එවිට සිත ගියා කියා සිතා නැවත අරමුණට සිත ගත්ෙමි. බාහිර ශබ්ද ඇසෙන විටද ඒවාට සිත යනු දැනුනි. සක්මන් භාවනාව දකුණ වම ලෙස කෙලෙමි. එෙහිදී පරියංක භාවනාවට වඩා අරමුණෙහි සිත රැඳීමක් දැනුනි. සමස්තයක් ලෙස වෙනදාට වඩා සිත විසිරී යාමක් දැකගත හැකි විය. එපමණයි. අනිතේ ස්වාමීන් වහන්සේ මේ සේත්‍රම දීලා තියෙනවා අර කමටහන් දෙන කොලේ. ඒ ගහලා ඉතින් ඒ කට්ටියට මං කිව්වා 10 12 සතාවක්වත් මේක කියවලා කමටහන් ලියවනම් මේ වගේ අඩුපාඩු සිද්ධ වෙන්නේ නැහැ. ඒ කට්ටිය කොලේවත් කියවල නැති බව තමයි වැටහෙන්නේ. නෑ කී කවුරක්වත් කියවන්නේ නැහැ. ඒක ඉතින් ඒක 98ක් උප විදුලි උපකරණ ගත්තාම පොත බලලා නෙමෙයි විදුලි උපකරණේ පාවිච්චි කරන්නේ. ජපානයේ කරපු සර්වේ එක පෙන්නනවා කවදාකවත් හෑන්ඩ්බුක් එකේ කියවන්නේ. ගත්ත ගමන් ගහනවා ගහපු ගමන් පිච්චෙනවා. ඉතින් කොම්පැනිස් ලාභයි. ඉන්සන් තොරතුරු නැතිකම කාටවත් නෑ ප්‍රශ්න. එක්කෙනෙකුටවත් නෑ ඒවා කියවන්න විවේකයයි ගැටෙන ඉක්මනට නිවන් දකින්න. නම් ගුරුන් වාසයන් කියනවා ඉවසන්නා නිවන් දකින්න. ඒවා දීලා තියෙන තොරතුරු මගේ තොරතුරුවත් වැඩමුළු නායකයෙකු තොරතුනේ බොහෝම ආචාර්ය පරම්පරාවකින් පෙරිලාපු ටික. ඉතින් ඒක කියවන්න බැරුව ඔය මුන්න තරම් දඟලන්න කලබල වෙන්න ගියාත් කොරස් කටේවත් අත දාගන්න හම්බෙන එකක් නැහැ. ඒ නිසා අපි ඒක වැඩමුළු නායකත්වයේ සහ මම බාර ගන්නවා වගේ. මේකල යගෙන්නල උකුලේ වාඩි කරගෙන ඉතින් කියලා දෙන්න ඕනේ බහ තෝරන්න. මේ ඔය තියෙන දේවල් උත්තර දෙන්න අපි බැඳිලා නැහැ. මෙන්න මේ රචනෙ මේ විදිහට කියලා දෙන්න කියලා. ඒක ඉතින් මේ දරුවා හදන එවුන් තමයි දන්නේ දරුවා හදන එකේ තියෙන අමාරුව. දරුවන් ඇති අම්මාලා දරු සුරතල් පෙන්නාලා කියලා කියන්නේ ඒකයි. ඒ නිසා අපි විවේකීව කියලාද මොකද දවස් 3ක් ඉතින් ඕකට ටිකක් කෑ ගහන්න වෙනවා. මට තුන්වෙනි දවසෙන් පස්සේ ඕක හරියනවා. ඒකත් මන් දානවා. ඒ නිසා ඉතින් ඉවසගෙන යන්න බෑ. ඔකට ගින්නගෙන කියලා දෙන්න. ඒ මේ ලියපු කෙනා බබෝ දනවති දැන් කොහොමද කරුණාකර වැඩමුළු නායකයා හම්බෙලා තොරතුරු ටික ලබා ගන්න. එහෙම නැත්නම් මේක මගහරවල යන්න තැනක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. මා පරියංකේ වාඩි වී එම ඉරියව්ව පිළිබඳව සිත යොමු කිරීමෙන් අනතුරුව වගේ මූල කර්මස්ථානයේ වන උදරයේ පිම්බීම හැකිලීම දෙස බලා සිටිමි. මුල් විනාඩි කිහිපය ඇතුළත එම ක්‍රියාවලිය ගොරෝසු ආකාරය දැනෙන්නට පටන් ගනී. තවත් ටික වේලාවක් යන විට පිම්බීමේ ක්‍රියාව සිදුවන කාලය අඩුවෙන් දැනෙන අතර හැකිලීමේ දීර්ඝ ලෙස දැනේ. එම අවස්ථාවේ උදර ප්‍රදේශයේ වේදනාවක් හටගනී. නමුත් තවත් ඉදිරියට යාමේදී පිම්බීම හා හැකිලීමේ ක්‍රියාවලිය ඉතා සියුම් ලෙස දැනී නැවත ගියාසේ දැනේ. උදර ප්‍රදේශයේ වේදනාවද නැත. ඊටාම නිහඬතාවයක් දැනේ. පිටත ශබ්ද ඇසුනද එය මගේ එම නිහඬ නිහඬතාවයට බාධා වගේ. නිවන මගේ එහෙම නිහඬතාවයට බාධාවක් නොවේ. නමුත් ඒ ටික වේලාවකට පමණි. නැවතත් ආස්වාසය ප්‍රස්වාසය සමග පිම්බීම හා හැකිලීමේ ක්‍රියාවලිය පෙර පරිදයන්ට පටන් ගනී. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ නිතර නිතර සිදුවන බැවින් ඒ සඳහා කුමක් කළ යුතුද යන්න පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සලන්නේ වගේ නතර වෙලා ආයෙත් නැති මතුවෙනකොට ඒ මතුවෙන පිම්බීම ඇකිලිම හෝ ආනාපානේ පටන් ගන්නකොට තරම් ගොරෝසුරුද මත වෙන්නේ එන්ට ඊට වඩා assumed කියලා. ආයෙ නැතිලා ගිහලා ආයෙ මතුවෙනවා. මතුවෙන මතුවෙන සැරේ මතුවෙන්නේ තිබුණට වැඩිය assume නම් ඒකට තමයි භාවනා දියුණුව කියලා කියන්නේ. ඉතින් මේක 10 දෝසොස්සරේක පරියන්කේ වෙන්නේ. වෙනකොට වෙනකොට තමයි තේරෙන්නේ මේක එක සැරේ නතරලා යන්නේ නතරලා වගේ පින්නුනට ආය නැගිටිනවා. ආය නතරනවා. ආය නැගිටිනවා. නමුත් නැගිටින් නැගිටින වෙලාව පේනවා එnde end end end හේම වෙන ගතියක්. මේචල් වෙන ගතියක්, ආම්බන් වෙන ගතියක්. අන්න ඒක දිගට බලාගෙන ඉන්න පුළුවන් නම් ලොකු යොසීමකින් බලන්න හිටියොත් ධර්ම නියාමයේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ යන ගමන හරි ඒක බ්ලාස්ට් වෙලා යන්න මේක තමයි හරි පාර කියලා. එතකොට ඒකට අනුග්‍රහ කරන එක එච්චර පහසු වෙන එකක් නෙවෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය නාසිකාග්‍රයට සිහිය පිහිටවා හුස්ම ඇතුල් වීම හා පිටවීම බලා සිටීමි. නමුත් ටික වේලාවකට පසු සිතට gedara dora දේවල් සහ දරුවන්ගේ ප්‍රශ්න වෙත සිත යොමු විය. ඒ බව දැනි නැවතත් ආස්වාසය ප්‍රස්වාසයට හිත යොමු කෙලෙමි. හිත විසිරීම වරින් වර සිදුවිය. හිත සමාධි වී නැත. සක්මන් භාවනාව. කකුල් දෙක මාරුවෙන් මාවට පොළවේ වදින ආකාරයට සිත යොමු කෙලිමි. පතුලට දැනෙන තද ගතිය මාරු වෙන ආකාරය පෙනුනි. එම අරමුණ වැඩි වේලාවක් පවත්වා ගැනීමට හැකි විය. එපමණයි අපි හඳුන්නේ. ඒකෙදී අර භාවනා කරද්දී GestureDetector අමතරවගේ ප්‍රශ්න තියෙද්දී නැවත අරමුණට ගන්න පුළුවන් ගතිය තමයි අපි භාවනාදී ලබා ගන්න තියෙන ලොකුම ජයග්‍රහණය. නිසා ඕන තරම් පිට යන්න දෙයි. පිට ගියාට පස්සේ නැවතත් කොච්චර දුරට නැවත මූල කර්මස්ථානෙ හිත ගන්න පුළුවන්ද? ගත්තට පස්සේ මූල කර්මස්ථානේ ඇවිසිලා නැද්ද? කලබලයක් නැතුව නැවතත් gedara ගියා වගේ යන්න පුළුවන් ගතිය තියෙනවා නම් එහෙම යන බව දැනගන්න දැනගන්න හිතේ තෙද වැඩි වෙනවා. එහෙම දැනගන්න දැනගන්න හිතේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා. දැනගන්න දැනගන්න යොසීමේ ගතිය වැඩි වෙනවා. නිසා ඕන තරම් හිත පිට යන්න දෙන්න නැවත මම යන්න ඕනේ ආනාපාන කියලා දන්නවනම් ගිහිල්ලා අත්දැකලා තියෙනවනම් ගියාට පස්සේ ආනාපානේ අපි පිළිගන්න අකමැත්තක් නැතුව සාදර වෙලා තියෙනවනම් කරන්න කරන්න කරන්න ඕක Tamanට ඒ ගෙදර අමුදරුවන්ගේ ප්‍රශ්න තියෙන නපුරු බලපෑම අඩු වෙන්න පටන් ගන්නවා. කරලම මිස වෙන මොන්නම ක්‍රමයක්වත් නැහැ. ඒකම කරලා ගුරු කර ගැනීම මිස වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා ක්‍රමයේ අහුවෙලා තියෙන්නේ උනන්දුවේ කරගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේක අවසාන ප්‍රශ්නේ. පරියංක භාවනාවේදී මම දැන් මෙතන යන්නෙන් භාවනාව ආරම්භ කළ අතර ශරීරය ඇතුළත සිත පවතින ආකාරයත් දැනෙන දැනුනි අතර ටික වේලාවකින් ආස්වාසය හා ප්‍රස්වාසය ඉතා සියුම්ව දැනුන අතර එම සියුම් වීම නිතර වීමේදී ශරීරයේ කම්පන චංචල ඇතිවීම පටන් ගනී මේවා දෙස ටික වේලාවක් බලා සිටින විට ක්‍රමයෙන් එම తත්වය පහව ගිය අතර තිත ඊ타ම තම්පත් භාවයකට පත්විය. බාහිරින් පැමිණෙන අරමුණු නොසලකා සිටිය හැකි අතර ටික වේලාවක් මෙලෙස සිටීමේදී මනසට යම් යම් අරමුණු ඒමට පටන් ගනී. ඒ දෙසට බලා සිටීමේදී සමහර ඒවා එකවරම නැති යන අතර සමහර අරමුණු ටික වේලාවක් පවතී. ගරු ස්වාමීන් වහන්ස මෙලෙස මේ අරමුණු ටික වේලාවක් පවතින්නේ මේ අවස්ථාවේදී සිහිය මද බව නිසාද මෙලෙස පැය එකහමාරක් දෙකක් පමණ සිටිය හැකි අතර කඩින් කඩ නින්දට වැටුණාදැයි සැකයක් ඇත නමුත් නිදිමත ස්වභාවයක් නොදැනී එම නින්දෙන් අවදියන ස්වභාවයක්ද පවතින අවස්ථාවේ සතිය හොඳින්ම තිබෙන බව අතර ඊට පෙර ඒ මොහොත පිළිබඳව මතක් කර ගැනීමට අපහසුය. ගරු ස්වාමින් වහන්සේ මෙසේ සිදුවන්නේ සීය මදිකම නිසාද? ඒ සඳහා කොමක් කොමක් කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ කෙනාගේත් මම අර ප්‍රශ්නේ අහනවා අර විදියට නොදැනෙනා වගේ නිදිමත වගේ අරමුණක් නැතුව තියෙන වෙලාවෙද සතිය හොඳයි කියලා හිතේ නැත්නම් අරමුණු කරදර තියෙද්දි පවතින සතියද මේ දෙක දෙකෙන් වඩා කොයි එකද හොඳ කියන එක එයාගේ ඇදහිල්ල අනුව තමයි මට කමටහන් සුද්ධ කරන්න වෙන්නේ. ඒ නිසා මේ ලියුපෙකන කැමැතිද කට උත්තරයක් දෙන්න. මේ දෙකෙන් කොයි එකද වඩා Taman ගරු කරන්නේ වඩා සරු සතිය කොයි එකද වඩා ගරු සතිය කොයි එකද කියලා කියවනවා නම් ඒ අනුව උත්තරයක් දෙන්න. ඒක ඒක මට හිතලා ගත්තොත් සම්පූර්ණ පටලනවා. ඒක කියන්නේ නැතුව මට ඉස්සරහට යන්න බෑ. කියනවා ප්‍රශ්න දෙක තුනක් අද කල් තැවුවා. ඒ ප්‍රශ්න දීපු කට්ටිය කරුණාකරලා ඒ කොලේ ඉල්ලගෙන ඒක නැවතත් භාවනා කරලා දුවේට බලන්න මගේ අරමුණ සංසිඳලා නින්දර ගියා වගේ තියෙන වෙලාවත් අරමුණු කරදර සහිතව තියෙන වෙලාවේදී දෙකේදී වඩා කාර්යක්ෂම සතියක් තියෙන කොයි එකේද කියලා. නැත්නම් ඒ දෙකෙන් වඩා Taman ගරු කරන්නේ අගය කරන්නේ හොඳයි කියලා කියන්නේ කොයි එකද කියලා කියන එක අනුව තමයි කමට අනුසුද්ධ කරන්න වෙන්නේ. ඒ කරුණාකර වාස්තාවට දාන්න බලන්න. එතකොට මට හරස් ප්‍රශ්න අහන්න නැතුව යන්න පුළුවන් වෙයි ඉස්සරහට. දැන් අපි හරියට පැයක් කරගෙන තියෙනවා. ඒ නිසා වැඩම වැඩ සතිವಾರ સમાપ્ત කරන්න ඉස්සෙල්ලා මේ කල්තබු ප්‍රශ්න පිළිබඳව හෝ කාට හරි කියන්න තියෙන අවස්ථාවක් ගන්න. එහෙම නැත්නම් අපි පැයක පමණ සක්මන් භාවනාවක් සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. 来。 එහෙනම් අපි මෙතනින් වැඩමුළුව මේ සතිವಾರ સમાપ્ત කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි තුනට නැවත රැස් වෙනවා පරියන්ක භාවනාවට සමූහ භාවනාවට